අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද සිටි සුබෝධාරාම බෞද්ධ මන්ත්‍යස්ථානයේ මුල් කරගත්ත මේ දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව સમાප්තිය අපි ධර්ම සාකච්ඡාවට වේලාව ගනිමු මේ ප්‍රථමයෙන් පාත්තණ්ඩේ දෙන මේ ධර්ම දේශනාව සඳහා සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ හිරීතස්ස අපාලම්බෝ සතස්ස පරිවාරිතෝ ධම්මෝ නාම සාරතිං භූමි සම්මා දිට්ඨි පුරේ ජවං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සර්වජන් වහන්සේ විසින් මේ බණ භාවනා කරන ලද භික්ෂුවකට ඒ තමන් කරන ලද බණ භාවනාවේ ගැම්ම, ජවය එහෙම නැත්නම් ලැබිලා තියෙන ආනිසංස පිළිබඳව විශ්වාසයක් ඇතිකරනද දේශනා කරන ලද ගාතරත්නය ඉතින් ඒක හරි වටිනවා දැනට බණ භාවනා කරන ශ්‍රද්ධාව අඩු යම් යම් ආකාරයක තියෙන යම් යම් ආකාරයේ මේ කරගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව පුංචි පුංචි බය අනිශ්චිතතා තියෙන අයට නැවත සද්ධාව කුළු ගන්න ගන්න මේක උදව් වෙනවා. හැබැයි මේක හුදු සද්ධාව කුළු ගන්නන මන්ත්‍රයක් නෙවෙයි. කරුණු කාරණා හේතු කරුණු සහිතව ණය විපස්සනාට පෙන්ලා දීලා ඒ කරගෙන යන කෙනාට විශ්වාසය ප්‍රතිශක්තිය ලබා දීමක් මෙතන තියෙන්නේ. ඇත්තට මේ ඒ ගුණය භාවනා කරන කෙනා Taman තුල වැඩෙන ඒ ගුණය තමා විසින්ම හඳුනා ගන්න හුඟා පමණයි. ඒක දන්නේ හොඳට භාවනා කරලා යම් මට්ටමකට ගිය එහෙම නැත්නම් විශේෂයෙන්ම ප්‍රතිවේක්ෂාව දන්න හැරලා බලලා ඒක දැනගන්න දන්න සුවිශේෂ ඥාන තියෙන කෙනෙකුට ඒක පිළිබඳව එච්චරම දැක්කට දෙයක් නැහැ. විශාල කොටසක් ඉන්නේ ඒක නේද? ඒගොල්ලෝ කොච්චර බෞද්ධය කියලා කිව්වත් කොච්චර ශ්‍රද්ධාව තිබුණත් කොච්චර අපකප්පලා භාවනා කරත් ඒ තමන්ගේ භාවනා පිළිබඳ නිතරම ඉන්නේ සැකි. ඉතින් මේක මේ අපි ඉස්සරන් තියාගත්ත මේ අච්චර සූත්‍රයේ හොඳ ලස්සන නිදර්ශනයක් ඒකට තියෙනවා. මේක සුබතරාමේ මේ සූත්‍රය මුල් කරගෙන පාණ කියපු හැම දවසෙම අපි මතු කරගත්තා. මොකද මේ නිදර්ශනයේ විවිධාකාර පැති වලින් අලුතක් ඇති කරලා දෙනවා හිත අලුත් කරගන්න උදව් කරන නිසා. ඉතින් අද බලමු භාවනා කරපු කෙනෙකුට කවදා හෝ ඒ තමන් කරපු භාවනාවෙන් ඒ ප්‍රතිශක්තිය, ඒ ගැම්ම, ඒ ජවය උදව් වෙන හැටි මේ භාවනාවට ලෝකෙට දිරි ගන්නවලා දිදුලවලා පෙන්නපු ਸਰවචනාංශෙ පෙන්නන හැටි. ඒකට පදනම් වෙච්ච කතාව තමයි සරුවච්චන් වහන්සේ ජීවමානව ධර්මානව සිටින කාලේ තරුණ භික්ෂුවක් මේ ශාසනය කෙරෙහි පැහැදිලා අභිනිෂ්ක්‍මණය කරලා ඒ සර්වචනාංශයේ උපදේශ අනුව මන භාවනා කරන්නට අපකට්ටෝ අපමත්තෝ උපකට්ටෝ කියන විදිහට අප්‍රමාදීව උදේකලා වෙලා සම්පූර්ණ කාම සංඥාවලින් වෙන් වෙලා අරණ්‍ය වාසියව ගත කළා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පින්නපාති කරගෙන අදල වන සණ්ඩේක තියෙන තමන්ගේ කුටිය සක්මන් කරමින් පරියන් කරමින් භාවනා කරලා තිනවා ක්‍රමයෙන් මේ ස්වාමීන් වහන්සේගේ රූක්ෂ ප්‍රතිපත්ති නිසා දුෂ්කර ප්‍රතිපත්ති නිසා බඩේ දවිලක් එහෙම නැත්නම් වාතයක් ඊටාම දරුණු විදියට මේ භාවනා කාලසටහනට බාධා කරලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ මොනම දෙයක්වත් සලකලා නැහැ. පූර්ණ කාලීනව භාවනාමයි ඉදලා තියෙන භාවනාවෙන් තොරව කිසිම ප්‍රතිකර්මයක් ගැනවත් හිත බව පේන්නේ නැහැ. අන්තිමට මේ ස්වාමීන් වහන්සේට තත්වයක් ආවා ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්නකොට මේ බඩේ දැවිල්ල ඒ තරම්ම සැරයි. නමුත් කාලය ගත කරලා කාලේ නාස්ති කරන්නත් බෑ. මේ ශාංශේ නිසා සක්මනීම තමයි ගොඩක් වෙලා කාලය ගත කරේ. ඒත් දැන් සක්මනේ විද ගන්න බෑ. දුර්වලයි. ඊට පස්සේ ඇතුලේ සක්මනේ උඩ රිදි වෙලක් වගේ එකක් ගැට ගහගෙන ආලම්බන රජ්‍යෝ කියලා ඒක එල්ලිලා එහාට ඇවිදිනවා මෙහාට ඇවිදිනවා ඉතාමත්ම තත්ත බල දරුණු වේදනාව හැබැයි ඒ පේන්න තියෙනවා ඒ සාංශේ වේදනාව තියෙන තාක්කල් හිත කයේ තියෙන බව දැනගෙන ඉඳලා තියෙනවා දැන් ඒ විදිහට දරුණු වේදනාවක් ආපු කෙනෙකුට වේදනාව පිළිබඳ අසත්‍යමත් වෙන්න බෑ. ඒ නිසා ඒක සතිය පිහිටවන්න සුවිශේෂී උදව් උපකාර කරනවා හරි පැත්තට බලන කෙනාට. මෙතන වේදනාව කියලා කියන්නේ දුක් වේදනාවක්. ඕනම කෙනෙකුට සතිය පිළිබඳ දන්න කෙනාටයි නැති කෙනාටයි වේදනාවක් ආවට පස්සේ කයට හිතෙනවා. ඉතින් ඒක සතිය පිටවන්න හදන කෙනාට සල්ලි දීලවත් කරගන්න බැරි වැඩක්. ඒ හරි ආසයි සතිය කයට හිතගන්න හිතේ හිතින්නේ නැහැ. හිත හිතෙන්නේ නැත්තේ කයේ මොනම කරදරයක් නැති හැම වෙලාවෙම හිත තියෙන්නේ කාමේ විතරයි. ඒකේ නා රූප සුන්දරී තරංග වලට යනවා වීර පුරුෂයෙක් වෙන්න උත්සාහ කරනවා හටම් කරනවා රූපලාවන්‍ය බලනවා හයියෙන් දුවන්න හදනවා උද උද ගස්නගින්න හදනවා නානා ප්‍රකාර දෙල්ලම් කරනවා මේ කයේ හයිය හතේ තියෙනකම් කවදා හෝ ඒ කයි මොන හරි දිගට වදින වේදනාවක් ආපුවාම ඒක නට අර පුළුවන් කාලට බැරි දෙයක්වත් නැහැ බැරි කාලට පුළුවන් දෙයක්වත් නැහැ වගේ මොන්නම දෙයක්වත් කරගන්න බැරි වෙනවා ඊට පස්සේ අර වේදනාව මාරාන්තික වෙනවා තනම පශ්චාත්තාවයක් හීනමානයක් වෙනවා සතිය පිහිටවගෙනාට නම් ඒක පුංචි කාරණාවක් තියෙන සතුට වෙන්න වේදනාව ආවට පස්සේ කයෙන් හිත පිට යන්නෙම නැහැ ඒ නිසා මේ කාරණාව කල්ැතු හිතට වද්දාගත්ත කෙනෙකුට නම් තේරෙනවා මේ දුක්ඛ සැප දෙකම තියෙද්දි එවන තමයි අෂ්ටලෝක ධර්ම වලින් දෙකක් තමයි සැප දුක තියෙදි දෙකේදිම නොසලී සතිය පැත්තෙන් බැලුවොත් පැමිණි දුක් පැනිරහයි කියලා කයේ හිත පිට පණින්නෙම නැහැ. මට පේන විදිහට මේ ස්වාමීන් වහන්සේ අන්න ඒ වගේ මේ පැමිණිච්ච දුක පැනිරහකට හරවගෙන උග්‍ර වේදනාවේ ගත කරනකොට මේ ශාසික ජීවිතක්ෂය වෙලා තියෙනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ දාන්නේ නැහැ මැරුණයි කියලා. ස්වාමීන් වහන්සේනේ දරුණු වේදනාවත් එක්ක වැඩ කරමින් කය කඩාගෙන වැටෙනවා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ දිව්‍ය විමානක දේව පුත්‍රෙක් විදිහට උපත්ති ලබනවා. එතකොට මේ මේ වගේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා දකින්නකොට මිනිස්සුયો නම් එච්චර ගරු කරන්නේ මේ අනික් අය උපාධි ලබන්න දඟලනවා පිටරට යන්න දඟලනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න දඟ කරනවා අර ඩිප්ලෝමා එක මේ සීසත්වයේ ගන්න දඟ කරනවා මේ ස්වාමීන් වහන්සේ නමක් ලෙඩ රෝගවත් නොසලකා බණ භාවනා කරනවා කිව්වහම මිනිස්සු කාටවත් තේරෙන්නේ නැහැ ඒක අපි ලොකු සාංශික වචනෙන් කියනවා නම් කියලා පිළිච්ච පඩික්‍රමකට තරම්වත් සලකන්නේ ඒ කට්ටියට පේන්නේ එහෙම කෙනෙක් පවතින සමාජ තත්ත්වයට නිග්‍රහ කරන කෙනෙක් අභියෝග කරන කෙනෙක් විදියට. නමුත් මේ ඒ දෙයයන් මනුෂයන පේන්නේ නැති වුණාට ඒක දෙවියන් බ්‍රහ්මයන්ට පුදුමාකාර උපේකින් තෙදකින් පේනවලු. මේ අනික් ඔක්කොම ලාභයට සත්කාරට සම්මාන සිලෝකෙට ජඩකම තීමාන්තිකව කරද්දී හොඳ නරක අසීමිතව නොසලකා හරිද්දී ධර්මයේ අධර්මයේ පැකීමක් නොකර මේ කාමයට කඹරද්දී එක්කෙනෙක් මේ ලාභ සත්කාර සම්මාන සිලෝක නැතුව මේ සතිය පිටවන්න උත්සාහ කරනකොට ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ පරියසක්මනේ ඇදගෙන වැටිලා ජීවිතක්ෂයටපත් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ විනේ විශාල දිවි විමානයක් පහළ වෙලා දියප්තරාව 500ක් ඒ ශාන්සේ පිරිවරාගෙන පැමිණෙනකන් පොරොත්තු ඉඳලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා දැන් මේ දිවි ලෝකේ ඉපදුනාට තාම ඉන්නේ මානසිකාරය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඇහිලා තියෙනවා බරපතල වේදනාවක් දැන් නැහැ. විශාල සංගීතරාවයක් විශාල සෙනගක් මේ සරසපු තැනක්. ඉතින් මේ ශාන්ති හිතවලු අටුවාචාර්ය වහන්සලා අත්කතනක් දෙනවා. මේ මම වැඩ බැඳ හිට වැඩ හිටපු ආරණ්‍යයට පෙරහැරක් වෙනවා වෙන්නදී. ඒකයි මේ තද්දය ඇහින්නේ. ඒකයි මේ කට්ටිය විවිධ ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා මේ ශාන්ති සිවුර සකස් කරගෙන බිබ්බලාගෙන තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ ඉන්දිය සංවරය සලකලා. එතකොට ඒ අප්සරාව දැනගෙන තිනවා මේ ස්වාමීන් වහන්සේ තාම ඉන්නේ පැවිදි සංකල්පවල. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට ජීව ප්‍රමාණේ කණ්ණාඩියක් මූණ බලන කණ්ණාඩියක් ඇල්ලුවාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා දැන් තියෙන දිව්‍යමය ශරීරයක් දිව්‍යමය සලු දිව්‍ය ලෝකයේ එතකොට මේ අපතරවන් දැනගත්තා ස්වාමීන් වහන්සේට දැන් තීය පීතියයි කියලා නැත්නම් මේ අපි ලෝකේ කියන විදිහට හීයාවයි කියලා ඊට පස්සේ කියනවා මේ විමානෙට අත තියන්න එතකොට විමානේ ඔබතුමා සතු වෙනවා අපි ඔක්කොම ඔබතුමාගේ පාදපත්චාරිකාවන් මේ 500ක් දිව්‍යාංගනාවන් ඒක නිසා අද ඉඳලා සුරසප විඳින්න එහෙම නැත්නම් මේ ආනිසංස වාරේ බුද්ධ විචිල්ලේ කියලා. එතකොට මේ ස්වාමීන්සිට සාමාන්‍ය හුඟක් වෙලාවට අත්කිල මතානුയോഗයට බර එහෙම නැත්නම් රූක්ෂ ප්‍රතිපatti පුරණ කෙනෙකුට අර ලැබිච්ච සැප පේන්නේ මහා කාලකන්නිකමක් විදියට. මම ඊටාම අමාරුවෙන් ගීගියත් ඇහැරලා ගිහිල්ලා විවේකවන වන්ත සීනාසනයක් ඇසුරු කරගෙන හිටියා. දැන් මේ මදිවට ඇවිල්ලා විශාල විමානිකුත් විශාල අප්සරාවන් පිරිසකුත් මත වුණා මතු වුණා. ඒකේ ස්වාමීන් වහන්සේ දැක්කේ මේ බරපතල හිර දඬුවම් ඇතුව මේ බරපතල වැඩ ඇතුව හිර දඬුවකටපත් වුණා වගේ දැන් මේකෙන් ගැලවෙන්න බෑ. වෙනස ඒ ස්වාමීන් වහන්සේලා තුනේ පශ්චාත්තාපය. නමුත් ඒත් එක්කම දැන් දේව භික්ෂු දේවතාවට කල්පනා වෙලා තියෙනවා දැන් මම දිවි ලෝකෙ ඉපදුනම මට දිව්‍ය බල සහිතයි එහෙනම් මට මෙතන චුත වෙන්න පුළුවන් කල්පනා කරලා බලනකොට ਸਰවචනසේ තාම මනුස්ස ලෝකෙ වැඩ ඉන්නවා එතකොට අර දීපි අප්සරාවන් මතක් කරලා කියනවා මම මගේ බුදු පියාණන් වහන්සේ වන්දනා කරන්න යනවා මම මේ ත්‍රිමානේ අයිතිවාසිකම් කියන්නේ යන්නේ කියනකොට ඉතින් අර 500ම කියනවා ඔබතුමා කොහෙද යන්නේ ඉතින් අපිත් ඒත් එක තමයි අපිත් එනවා යන්නේ කියලා පස්සේ ඔය මංගල සූත්‍රයේ සඳහන් විදිහට රාත්‍රියේ ගෙවි මැතිම රාත්‍රියේ ගෙවිලා ගියාට පස්සේ පලාතේ ඒකාලෝක කරගෙන ඔන්න దేవතාවෙක් බුදුජානනාංශයට ඇවිල්ලා මේ దేవතාව මංගල කරුණ විමසන්නවක්වත් වෙන ප්‍රශ්නයක්වත් අහන්න නෙවෙයි ਸਰවචනාංශයට චෝදනා පත්‍රයක් බාර ඇවිල්ලා මේ වෙච්ච සංගතිය කියලා. ඒ దేవතාව භික්ෂු దేవතාව කියලා අපි දැන් හඳුන්වන්නේ මේ දේවතා බුදුජානන වහන්සේසරට අවිල කරපු චෝදනාව තමයි මේ සූත්‍රේ පළවෙනියම සඳහන් වෙන ගාතාව අච්චරාගන සංගුට්ටං පිසාචකන සේවිතා පණන්තං මොහණං නාම කතං යාත්‍රා භවිෂ්‍යති ස්වාමීන් වහන්සේ මේ අපසරාවන්ගේ ඇසුර මට පේන්නේ පිසාචයන් මැදකට වැටුණා වගේ. කවදාකවත් කාලබිල ඉවර වෙන්නේ නැති පිසාච ඝන සංගුට්ටං මට පිසාචයන් මැද එකතුණා වගේ හැබැයි ලෝකයා නම් කියන්නේ අප්සරාවන් කියලා තමයි පිච්චරා ඝන සංගුට්ටං පිසාච ඝන සේවිතං අප්සරාවගෙන් වට කෙරුවා කියලා ලෝකයා කිව්වට මට පේන්නේ මම පිසාච ලෝකයකට අදගෙන වැටෙනා වගේ වනන්තම් මොහණං නාම මේකේ තියෙනවා නන්දර නම් වූ වන වනයක් ඒකේ සියලු කාම භෝගයෙන් පිරිච්ච නිසා පමාදයට මදයට හේතු වෙනවා ඒක මෝහණය කරන සුළු එකක්. ඉතින් මේකද මට හම්බුනේ භාවනා කරලා කියන වගේ බුදුහාමරගෙන් අහනවා කතං යාත්‍රා භවිසිති මං කොහොමද යපෙන්නේ? මං කොහොමද මේ ගමන කරගන්නේ? එතකොට මේ ඒ ස්වාමීන් වහන්සේගේ පරිකල්පනාවල හැටියට ඒ අතමන්ට හම්බෙච්ච මේ කාය විවේකේ නැතිකම එහෙම නැත්නම් මේ මදයට ප්‍රමාදයට හේතු වෙන මේ සැනකෙලිය සතිය පැවැත්වීමට බාධාවක්. ඒ වගේම තිබිච්ච සතිය හැල හැප්පෙන සුළු එකක්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන් නිකන් ආඩපාලි කියනවා වගේ මේකද පිනක් කරපුවාම හම්බ වෙන ආනිසංසය. එහෙමනම් මට උනේ කබලේ ලිපට වැටිලක් කියන එකයි මේ ගාථාවේ සඳහන් වෙලා තියෙන්නේ. බුදුරජාණන්සේ දෙන්නේ සම්පූර්ණ වෙනස් අර්ථකථනයක් බුදුජාණන්සේ සඳහන් කරලා තියෙනවා. කවදා හෝ ජීවිතයක යම් කිසි කෙනෙක් තමන්ගේ සතිය හොඳට තහවුරු කරගෙන තියෙනවනම් නැත්නම් සතිය කියන එක අඳුනනවා නිබතනෙක් සතිය කියන එක අඳුනගන්නේ නැහැ උන්කත් වෙලාවට ඒක අකුරු තුනක් විතරයි නමුත් සතිය කියන කොතන අඳුරගෙන තියෙනවා නම් මේ ඇති වෙච්ච කලබගෑනිය කිසිසේත්ම කරදරයක් වෙන්නේ නැහැ තමන්ගේ වඩලනද සතිය ඒකාන්තයෙන්ම තමන්ට අරසව සලස්වලා දෙනවා ඒක කියලා බුද්ධ ඥානanse අර දේවතාවා ගේන චෝදනා පත්‍රයේ තියෙන සුභ පැත්ත හොඳ පැත්ත පෙන්ලා දෙනවා උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා ඔබතුමා දැනට මේ යන පාර ඍචු පාර ඒක මේ දෙපැත්තට බැනෙන චපල ගති මේක දැන් නැහැ ඒ කියන්නේ සතිය හොඳට පිටලා තියෙනවා නැත්තම් සතිය අන්ත දෙකට වටලා දෙන්නේ අත්තිකිලමතාන යෝගිත හෝ කාමසුඛල්ලිකාන යෝගිත ඒ දෙකේම වංචනික ධර්ම ගොඩාක් වැඩ කරනවා දැන් මේ මැදමාවතට එන්න එන්න ඒ චපල ගති නැහැ අහිංසකයි ඍජුයි. එනිසා උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිස හැදලා තියෙන්නේ බය නැතනකට. යන්න යන්න යන්න යන්න එන්න එන්න බය දුරුවන් වෙනවා. ඒක නිසා එන්න එන්න බය වැඩි වෙන තැනකට යයි අසරණ තැනකට යයි කියලා හිතන්න එපා. අභයා නාම සාදිසා. රතෝ අකොයනෝ නාම ධම්මචක්කේ සංයුතෝ. ඔය නැගලේ ඉන්න රතේ නිස්සද්ද රතයක්. මේ ලෝකේ හදලා තියෙන හැම මැෂින් එකක්ම වැඩ කරනකොට ඒ යන්ත්‍රයට අදාළ සද්ද එනවා මේ ධර්ම රතය එnde එnde නිස්සද්දයි. කොච්චරද කියනවනම් සද්ද කරන අයගෙන් ඈත් වෙන සුළුයි. ධර්මයේ ගමන් කරන එකනා යම් කිසි කෙනක යම් කිසි තැනක සද්ද ගෝදා තිනවනම් එයා ඊතරින් පැත්ත කරලා නිකන්. කවදාකවත් සද්ද ඇති කරන්න යන්නේත් නැහැ. ඇති කරන පිරිසට කැමති වෙන්නේත් නැහැ. ඒ නිසා මේ අකූජන කියලා කූජනේ කියලා කියන්නේ කෝකිල පූජනයේට කෝකිලේ ආනන සද්දෙට කියන්නේ පූජන සද්ද කියලා. අකූජන කියලා කියන්නේ එහෙම අංගුංගෑමක් අත්තේ. මේ ධර්ම රතේ හැටි ධම්මචක්කයේ සංයුතයකට දාලා තියෙන රෝද ධම්මචක්‍රයක් ඒක බලකොටේ සමතලා කරගෙන යන්න පුළුවන් රෝදයක් ඒක සැලෙන්නේ ඒක මේ දැන් තියෙන හොඳට ෂොක් අබ්සෝබර් හයි කරවෝ හොඳ සුකොපභෝගී රතයක් වගේ එකක් මේක නිසා මේ සූත්‍රයට සමාන ධම්මරත්න සූත්‍රය කියලා අටුවාචාර්ය වංශලා වෙනවම නමක් දීලා තියෙනවා. මේකට කියන්නේ අච්චරා සූත්‍රය කියලා. මේ භික්ෂුවට කියන්නේ භික්ෂු දේවතාවා කියලා. මේ සූත්‍රයට සමානලාට ධම්මරත්න සූත්‍රය කියලා කියනවා. මොකද මේ ਸਰුවචනාංශයේ මේ අපි වර එක සතිය පිටවන්න ආයෝජන කරපු කාලය නිසා අපිට ලැබිලා තියෙන ගමන් මාර්ගයේ ඔප්නම් වල පෙන්නේ නැටි තෙද ගන්න වල පෙන්නේ නැටි හිරීතස අපාලම්බෝ සතස්ස පරිවාරිතෝ තමන් වාඩි වෙලා ඉන්න ආසනයේ සහ ඇඳි දෙක බයලජ්‍ය දෙක වගේ යහට මට වැන්නකොට තමන්ට බයලජ්‍යව ඇති කරලා හරියට සුවපහසු ඉඳගෙන ඉඳ සකස් කරලා දෙන ආසනයේ සතස්ස පරිවාරිතෝ වටේට සතිය ආරක්ෂාව හරියට උඩින් උඩු වෙනත් වටේට වටතිරත් යටට පාවඩත් වගේ රතේ හෙල්ලුනාට විශ් වෙලා වටන්නේ හොඳට මේක තමයි රතේ කියලා කියන්නේ පාලිය රතේ කියලා කියන්නේ වගේ හොඳ ආවරණය කරපු දෙයක ඒ සියලු ආවරණ අරසාව තරසින්නේ සතියේ ධම්මෝ නාම සාරතිම් භූමි මේක එලවන රතාචාර්යවරයා ධාර්මික කෙනෙක් නැත්තම් ධම්ම කියලා යට නම් කරලා තියෙන්නේ එයා කවදාකවත් මේ අතේ පෙරලා ගන්නෙත් නැහැ නොමකට යොමු කරන්නෙත් නැහැ සම්මාදිට්ඨි පුරීජව මේක ඉතර තල්ලු කරන ජවය සම්මාදිට්ඨියයි කියලා බුදුසසුනේ සඳහන් කරනවා. ඒ නිසා ඔය කියන විදිහට කායි විවේකයට බාධාවක්වත් ප්‍රමාවට වැටෙන මේ නන්දන වනේවත් සත්‍ය අරස කරපේක්නාට කෙලසීමක් ඇති කරන්නේ ඒක සදාචාරවාදියාට මොන විදියෙන්වත් හිතා ගන්න බෑ. ඒ සතිය සදාචාරවාදී කියන මේ පොත්ෙන් වැහිලා තමයි තියෙන්නේ. නමුත් මේ සතිය ඉදෙනකොට කේල් ගෙඩියක පොත් වගේ ගලවන්න පුළුවන්. ගැලෙවට පස්සේ මැද මදි සදාචාරේ නැහැ. සදාචාරයක් ඕනේ නැහැ. සදාචාරයේ නැහැ කියලා ඒ සතියට හානියක් වෙන්නේ. ඒක යෝගාවචරය දන්නේ. ඒක යෝගාවචරයට භාවනා කරනට හම්බෙන අතිරේක ලාභයක්. මුගාක් යෝගාවචර දන්නේ. ඒ නිසා යෝගාවචර විශාල ප්‍රදේශයක් මේ සදාචාරයේ පිළිබඳව හැලිය යුතු තැන සහ ගත යුතු තැන දන්නේ නැතුව Taman අති මේ මේ වැරදි හිතුණයි කියලා පුදුමාකාර විදිහට පශ්චාත්තාප. ඒක ගිහි ගෙදරවල කාමභෝගියත් අන්න වැඩිය පශ්චාත්තාප වෙන ගතිය වැඩි. මම දන්නවා මේ මෑණිවරු ගැන හොඳට. මුකාත්ම පශ්චාත්තාප වෙන જાතිය තමයි මෑණිවරු. ඊවේ ඉන්න කාලේ හරි ලස්සන සුන්දර ආගමික ජීවිත ගත කරනවා. ගත කරලා දසසිල් වෙච්ච ගමන් පුදුමාකාර පශ්චාත්තාප රාශියක ගත කරන්නේ ඒ ඇත්ත දන්නේ නැහැ මේ වඩන ලද සතිය අපි අරස කරනවා කියන්නේ. ඒ නිසා ඉඳගත්ත ගමන් Eh, උත් කුක්කුච්ච තමන් අති වෙච්ච වැරදි පිළිබඳව පසුතැවීම නිසා නීවරණ නැති මනසට මේ කුක්කුච්චේ කියන එක හිතින් දාගෙන ඒකට ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා පටලවා විමසන්න ඕන කියලා පටලවා එහෙම නැත්නම් විචාර බුද්ධිය කියලා පටලවා පටලවාගෙන මේ හොඳ ලස්සන ගමනක් යද්දී පුදුමාකාර විදිහට තැවෙනවා සංඝයාගේ තරණිවාසී සංඝයා ගොඩාක් ඉන්නේ උක්කුච්චය මේ විනය තියාගෙන විනය කියනක පහත් කරන්න මේ මම මේ කතා කරන්නේ නමුත් සතිය එක තැනකට ගියාට පස්සේ යාට තේරෙනවා සතියට වැඩේ බාර දුන්නාට පස්සේ කවදාකවත් වැරද්දක් වෙන්නේ වෙච්ච වැරද්දටත් පශ්චාත්තාප නොවි ඒක මම හිතලා කරපු ගන්න නෙවෙයිනේ ඒක මගේ නෙවෙයි ඒක මම නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා බුදුචානන්සේ අපිට දීලා තියෙන විශේෂ පලියක් හොඳට බලන්න මේ දේ මම හිතලා කරපු දෙයක්ද මේක මගේ චේතනාවක්ද අදිෂ්ඨානයක්ද ප්‍රාර්ථනාවක්ද එහෙම නැතුව මගේ අතින් වෙච්ච දෙයක්ද කර්ම කර්ම ශක්තිය නිසා හෝ චේතනා ශක්තිය නිසා හෝ ආහාර ශක්තිය නිසා හෝ ඍතු ශක්තිය නිසා වෙච්ච දෙයක් නම් ඕකට පශ්චාත්තාප වෙන එක බුද්ධ පුත්‍රයෙක් වැඩක් නෙවෙයි බුද්ධ දුහිතෘ කාගේ වැඩක් නෙවෙයි නමුත් ඒ අතු හිතනවා භාවනා කරන අපි මේ සදාචාරය ගැන මෙච්චරම සලකන්න ඕනේ. ඒ නිසා තමන් අතින් වෙච්ච වැරද්දටත් පශ්චාත්තාප වෙනවා කරපු වැරද්දටත් පශ්චාත්තාප. ඒක නිසා 95ක් විතර ප්‍රාර්ථනා කරන්නේ නැතුව, චේතනා කරන්නේ නැතුව මෙහෙවීමකින් තොරව අසංස්කාරිකව අවිඥානිකව සිටින වැරද්ද සවිඥානික සසංකාරික සචේතනිකකින් වෙන් කරගන්න බැරුව ලැබෙන જાතියක් කියලා මම මෑණිවරුන්ට චෝදනා කරනවා. ඒ වගේම මම චෝදනා කරනවා අරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාත් භාවනා කරගෙන යනකොට ඒ කටයුත්තේදී සිව්පසේ පාවිච්චි කරනකොට ගොඩාක් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන දේ මිස හිතාමතා කරන දේවල් නෙවෙයි. ඉතින් ඇත්තෝ දන්නේ නැහැ මේක කරාද කෙරුණාද කියලා. ඊට පස්සේ කරපු දෙයටයි කෙරිච්ච දෙයටයි පුදුමාකාර විදිහට පශ්චාත්තාපෙලා හිත මේක සදාචාරය කියලා. හිතනවා ඒක මේ විමසුන් නොන කියලා. හිතනවා ඒක ධම්මවිචේ සම්පෝඥාංගය කියලා. ගල්ලවන්න බැරි පිළිකාවක්. ගලවන්න බැරි කොල්ලාවක් තමයි. ඉතින් මේ භික්ෂුවගෙත් වෙලා තියෙන්නේ මේ භික්ෂුව සක්මන් කර කර ඉන්නකොට දැඩි වේදනාව વિશે සක්මන් කර ඉන්නකොට එයාට දැන් තේරෙන්නේ මේක මන හිතලා ගත්ත එකක්ද මේ දුක දුක කයි දුක එහෙම නැත්නම් කියනවා කායික දුකක්ද මානසික දෝමනස්සක්ද කියා ගන්නත් බෑ ඒ තරම්ම පෙළෙනවා ඉතින් ඊට පස්සේ මේ ඒකම සතිමත් කරගෙන කායගත සත්‍ය කරගෙන ඉඳලා යම් හේයකින් ඒකේ ජීවිතක්ෂයට පස්සුනට පස්සේ දිවි ලෝකයන්ට ගියා නෙවෙයිනේ. මට අප්සරාව 500 අතිපන් කියලා නෝට් තුන්ඩුවක් දාලා ඉල්ලගත්තා නෙවෙයිනේ. මට මේ නන්දනවනේ වේවා කිව්වක නෙවෙයිනේ. දැන් මේ අහම්බෙන් හම්බ වෙච්ච දේ, එහෙම නැත්නම් මේ කර්මානුරූපව හම්බෙච්ච දේ ප්‍රශ්නයක් කරගන්නේ ඔකට තමයි අවිද්‍යාව කියන්නේ. ඕක තණ්හාවේ අනිත් පැත්ත ද්වේෂය. ඒ තණ්හාවක් තමයි. ඒ නිසා මේ බණ භාවනා කරන එකනා සතිමත් වෙන එකනා සතිපට්ඨානෙ වඩන එකනා කොතෙක් දුරට යනකම් මේ බයලජ්ජාවකින් යන්න ඕනේද? කොතෙක් දුරට ඒක අත්හැරලා භාවනාවට යන්න දෙන්න කල්පුරුරල්ල යන්න හරිනවද කියන එක මම හිතන්නේ කමඨාන් සූත්‍ර කරනට අමාරුම දේ ඕක තමයි. මේක මෙහෙම කියන්න පුළුවන්. යම්තාක් යෝගාවචරය අරමුණ මෙනෙහි කරන තාක්කල් විතක්කේ යොදන තාක්කල් යෝගාවචරයට වගවීමක් තියෙනවා වග කියන්න වෙනවා මේ සතිය ඇති උනේ ඔබතුමාගේ ඔබතුමීගේ මෙනෙහි කිරීම නිසා දැන් මෙනෙහි කිරීම අඩු නිසා සතිය අඩු වෙන්නේ ඇති කියලා දොස් කියන්න පුළුවන් තැනකට කියනවා තැනක් තියෙනවා ඉන් එහාට මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ ඉන් එහාට භාවනා විහිං යන ඊට පස්සේ මොනම දෝෂයක්වත් යෝගාවචරක පැත්තේ නැහැ ඒ නිසා කොතෙන්ද යනකම් මෙනෙහි කළ යුතුද කොතනින් එහාට මෙනෙහි කිරීම ඉබේ හැලෙනවා ඒක සමාදන් විය යුතුද ඊට පස්සේ තාම නරක දේවල් තාම හොඳ දේවල් වෙනවා ඒ වෙන දේවල් සමානලට කර්මානුරූපව සිදුවෙන දේවල් නැත්නම් ඍතු ගුණේ නිසා වෙන දේවල් එහෙම නැත්නම් ආහාරජ දේවල් නිසා වෙන දේවල් ඒ යෝගාවචරය දන්නේ ඒක චිත්ත ශක්තිය නිසා වෙච්ච එකක්ද නැත්නම් කර්මජ උතුජ ආහාරජ කියලා දන්නේ නැති නිසා මේ සියල්ල ගැන පශ්චාත්තාප වෙන බවට මේ භික්ෂු දේවතාවගෙත් නිදර්ශනයක් තියෙනවා. සර්වඥාන්සේ දෙන උත්තරේ තමයි ඔබ යම් දවසක සත්‍ය වඩලා තිනවා මේ මෙනෙහි කිරීමකින් තොරව සත්‍ය පාත් ගන්න පුළුවන් තැනකට ඒක නිසා ඉදිරියට වෙන දේවල් වලට පශ්චාත්තාප වීම සාසනික ගරුකල දෙයක් නෙවෙයි. ඒක තමන් කරන තියෙන द्वේෂය තමයි මේ පෙන්නන්නේ. අත්තිකිලමතාන යෝගය තමයි මේ පෙන්නන්නේ. ඉතින් ඒක නිසා ඒක කේල්කේජික පොත් ඇරලා වගේ පෙන්ලලා දෙනවයි කියන එක ඉතාමත් අමාරුයි මොකද අපේ හිතේ තරම්ම ෂට. අපේ හිතේ තරම්ම මායාවි. වංචනිකයි. අහ කියන දේවල් හරි මම කෙරුවා වෙන්න ඇති කියලා හිතට දාගෙන හිත කරදර ගන්න එක තමයි පෘථජ්ජනයයි කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් දන්නවනම් මෙන්න මෙතෙන් යනකම් නම් ආය ඇති වෙලා තියෙනවා චේතනාත්මකව ඒක නම් මම බන්දිකවට ඕනේ. නමුත් මේ මේ දේවල් හිතාමතා කරපු දේවල් නෙවෙයි අචේතනිකයි අසංස්කාරිකයි අවිඥානිකයි කියලා අන්නේ පොත්ත ගලව ගන්න බැරිකම නිසා සදාචාරවාදියා අත්කලමතාන් යෝගී තියෙන එකන සුචරිතවාදියා ද්වේෂයේ තියෙන එකන ළඟ ඉන්න කෙනෙක් වැරද්දක් කරුවොත් Taman ඔලුවට දාගන්න. දාගෙන ඉවරලා දිග චෝදනාපත් කරා ඉදිරිපත් කරනවා ඒ කෙනාට කවදාකවත් බෑ මේ වෙච්ච දේ වෙච්ච හැටියට කියන්නේ වෙච්ච දෙයි කරපු දෙයි දෙකම පටලවාගෙන වෙච්ච දේ කරපු දේ හැටියට හිතා ගන්න කරපු දේ නිසා මට වෙච්ච දේ කියලා හිතාගන්න. ඒ නිසා කමඨාන් වාර්තා දුන්නාට පස්සේ ගොඩාක් ප්‍රශ්න අහන්න ඕනේ යාගේ මේක භාවනා කරගෙන යනකොට තමයි සිද්ධ වෙච්ච දෙයක්ද නැත්නම් Taman සිද්ධ කරපු දෙයක්ද ඒක සපේලා උත්තර දෙනවා කියන එක එදිනෙදා නඩුවකදී ප්‍රශ්න හරස් ප්‍රශ්න ඇසිල්ලමකදී එනත එදිනෙදා යුක්තිය පසින්තර කොටනම් කවම කවදාකවත් විසඳෙන්නේ නැහැ වෙන්නේම නැහැ ඒක නම් මම දැකලා තියෙනවා කොච්චර දෝ රටක පවතින නීති අරගෙන බැලුවත් රටක පවතින පරිපාලන ක්‍රම බැලුවත් කවම කවදාකවත් සාධාරණීෂ්ඨ වෙන්නේ නැහැ. යෝගාවචරයන් අතර යෝගාවචරයට ආරාධනා කරලා අහලා දැනගන්න පුළුවන් වෙනව නැත්නම් කමඨාන සුද්ධ කළ දෙන්න වෙනවා මේ භාවනාවේදී සිද්ධ වෙන දේ දිහා බලනින් එකයි කරන්න තියෙන්නේ ඒව ගැන පශ්චාත්තාප වෙනවනම් වෙච්ච දේ කළ දේ කියලා පටලවාගෙන තියෙනවා. මේකයි අපිට බණ ඇහුවට භාවනා කරාට එහෙම නැත්නම් ජීවණය කැමති වුණාට පෙරපින තිබුණාට කල්යාණ මිත්‍ර හම්බුණාට සියල්ල ලැබුණත් මේ දේ වතුරෙන් කිරිවෙන් කරන සංසය බොන්න වගේ තෙලෙන් වතුර වෙන් කර ගන්නවා වගේ මේ දේ කරලා දෙන්න කිසිම කෙනෙක්ගේ ආවරණක් අපිට නැහැ බුදුහාමුදුරන්ටවත් බෑ මේක බුදුරජාණන් වහන්සේටවත් බෑ ඒ නිසා බුදුරජාණන් සඳහන් කරගෙන මම උඹලා ගැලුම් කරය නෙවෙයි මම එකක් කියන්න භාවනා කරනකොට විශේෂයෙන්ම අපි කිව්වොත් පරියන්කේදී මොන්නවත්ම කරන්න සිද්ධ වෙන දේ කියන්නේ මොනව කරන්න ගියත් මේ ඇහැට කුණක් වටනවා ඉතින් අපි භාවනා කරන්න කියලා අරක කරනවා මේක කරනවා. ඉතින් එතකොට ගොඩාක් ප්‍රශ්න අහන්න ඕනේ. මේ ඉබේ වැටෙන හුස්ම දිහා බලලා. ඒ බලන පේන දේ කියන්න පුළුවන් නම් ආර්ය ව්‍යවහාර කියලා කියනවා. ඉතින් අපිට ඉබේ වැටෙන හුස්මෙට හිත යන්නේ නැත්තම් ගුරුවරු ආප්තෝපදේශය වාසය ආප්තෝපදේශයක් වශයෙන් ආප්තපදයක් වශයෙන් කියන ඒ අරමුණ මෙනෙහි කරන්න ඒක අර ඉදිරිපත් වෙන අරමුණට හිත නොයා කාම අරමුණු વિશે යෑම වළක්වන්න කරන දෙයක් මිස මේ මෙනෙහි කරනවා කියන එක ඕනට වැඩිය තදි මිරිකල අල්ලන්න එපා. හයියෙන් කඩුවක් මිරිකල ඇල්ලුවොත් හටන් කරන්න බෑ. කඩුව අල්ලන්න ඕනේ සුකනම් මේ විදිහට. ඒකෝට තමයි කඩුව හටන් කරන්න පුළුවන්. පීයක් අතර ගත්තාම අමෝර ගත්තොත් වැඩක් කරන්න බෑ. ඒක නිසා මෙනෙහි කිරීම අමෝර ගන්න නරකයි. නමුත් මෙනෙහි කිරීම හොඳ හොඳ තාක්ෂණයක්. හොඳ උපක්‍රමයක්. නමුත් ඒක අමෝර ගත්තොත් ඒ යෝගාචර කදා හසුරන්න බෑ. ඒ නිසා අමෝරගෙන හෝ පාවිච්චි කරන්න අවශ්‍ය නම් පමණයි. නමුත් Tamange ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනෙන කම. එතන පාටි වෙලා හිත පట్టල වෙලා තැන්පත් වෙලා හුස්ම ටික දැනෙනවනම් ඒ දැනෙන එක කියන එක විතරයි ඔය ඉල්ලන බැගෑ වෙලා ඉල්ලන දෙන්නේ. දැනෙන්නේ නැත්නම් දැනෙන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ. මොනවද දැනෙන්නේ? යමක් නොකර ඉඳගෙන ඉන්නකොට මොනවද දැනෙන්නේ? ඒකට මම පොඩි ළමයින්ට මෙන්න මෙහෙම උපක්‍රමයක් කරනවා. එතකොට ඒ ළමයි අල්ලගන්න. ලොකු ළමයිට තමයි අමාරු. කොහොම කෙරුවත් හදන්න අමාරු. ඒ මයිලක තියෙන ලස්සන පාත්‍රයක්. ඒකට තට්ටු කරපුවාම ඒකේ තරංගයක් ඇති වෙලා ක්‍රමයෙන් ගෙවිගෙන යනවා. ඕනේ ගාන්ටර්ලෝ එකට ගාන්ටාරයකට ගැහුවත් ඒක තමයි වෙන්නේ. එක සැරයක් ගැහුවොත් ඒ සත්‍ය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ඉතින් ඔක්කොම ළමයි ටික තැම්පත් කරලා ගොඩක් මං කරලා නැහැ මං වෙඩි පුර කරලා තියෙන 20ක් 25ක් වගේ ගානක්. මේ සද්ද ඉවර වෙන තැනට අහුම්කම් දෙන්න කියනවා. දැන් මේ සද්ද හයියෙන් ඇහෙනවා පටන් ගන්නකොට ඊට පස්සේ ඒක රැව්පිලි රැව් දෙදි දෙදි කිංකිණි නාද පවත්වමින් අඩු වෙගෙන යනවා. දැන් අඩු වෙලා සද්ද ඉවර වෙන තැන අහලා ඒකත් එක්ක කිව්වහම දැන් මේ සත්‍ය ඉවර වෙන වෙලාවේදී මොනවද දැනුනේ කොහොමද අත්විඳ කියලා ඔක්කොමලා හොල්මන් වෙනවා. සද්දයක් අහගෙන ඉඳලා ක්‍රමයෙන් ගෙවෙනකොට ඒක දිහා අහගෙන ඉන්නකොට. ඊට පස්සේ ළමයෙකුට ඒත්තු ගන්න පුළුවන් වුණොත් ඒ වෙලාව අපි අහගෙන හිටියට ඇහෙන දෙයක් නැහැ කියලා. අපි හොඳට අහගෙන ඉන්නවා ඇහෙන දෙයක් නැහැ. ඔන්නෝකට තමයි නිවන කියන්නේ. ශරීරය දිහා බලාගෙන ඉන්නවා. පේනකම් බලන්න. ඉවරනට පස්සේ නිවන්. මේකට අලුතෙන් මොනවද දැම්මත් ආය ඇහැට කුණ වැටෙනවා වගේ. ඒ නිසා ඕනම දෙයක් ශරීරයෙන් මතුවෙන්න පුළුවන්. හුස්ම මතුවෙන්න පුළුවන්. පිම්බි මැකිලි මතුවෙන්න පුළුවන්. වේදනා මතුවෙන්න පුළුවන්. ওই වගේ සද්දිත වෙන්න පුළුවන්. ඉතිවිලි එන්න පුළුවන්. ඒ එකකවත් කෙලෙස් නැහැ. එකකවත් කෙලස් නැහැ. මොකද ඒකට අපි වාඩිලා අපි වාඩිලා බලාපොරොත්තු වෙන්නේ මොකක් නොකර ඉන්න. ඒකට මේ ඇහෙන ඇහෙන දේ, පෙනෙන පෙනෙන දේ, දැනෙන දැනෙන දේ හොඳට බලාගෙන ඉන්න. මේ දැන් නික්ලේශී කියලා හිතාගන්න. දැන් නිර්මලයි කියලා හිතාගන්න. අන්නේ විදිහට ඒක දිහා කරලා කරලා පුරුදු වෙලා. මේකට යමක් දාන්නෙත් නැතුව වෙන දේවල් තෝරන්න බේරන්න නැතුව බලා හිටියොත් ඔය මතුවෙන හැම දෙයකටම වෙන්න තියෙන එකයි නැති වෙන එක විතරයි. ඇඟටම තියෙන ඕන ලෙඩක් දෙහා බලාගෙන ඉන්න පුළුවන් නම් ලෙඩේ තනියක වෙනවර වෙන වෙන්න දෙයක් නැහැ. ඒකට බලහින්න බැරිකම නිසා කොරස් කටේවත් අද්දා ගන්න බැරුව අර වෙදකම් මේ බෙදා මේ දාන්න කී කරන්නේ. අර සුවසේවා සම්පූර්ණයෙන්ම අවුල් කර ගන්නවා. ඒ නිසා මොනම දෙයක් හරි බලහින්න පුළුවන් කෙනාට මේ බැලීම කියන විපස්සනාව කියන එක දකින්නයි කියන එක පුංචි ආයුධයක් නෙවෙයි. ඊට පස්සේ ඉවර වෙන තැනේදී සද්දක ඉවර වෙන තැනදී මම අහනවා මට ඇහෙන දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් මං කියන පොඩි දරුවන්ට ඒක හරිය ලේසි මේ වයසකට වැඩි. ඒගොල්ලෝ හිතනවා මේ අන්තිමට මේ අර සද්ද ඇහෙන්න ඕනේ මේ සද්ද ඇහෙන්න ඕනේ කියලා මොනවදෝ ඉල්ලගෙන. සද්ද වෙන්නේ ඉවර වෙන්නේ කියුණාට පස්සේ ඉවර වෙන එක අහනකොට නිස්සද්ද ඇහි. නිහඬේ හඬ කියලා මේකට කියනවා. ඉතින් ඒ වගේ හුස්මක් දිහා බලලා ඉවරනකම් බලන්න. ප්‍රසවාසය ඉවර වෙනකම් බලන්න ඉවරයි. එහෙම බලනකොට ඊගා ප්‍රසවාසය ආය නැග්ගට ඒ කාට වැඩි බොහොම සියුම්කට මතුවේ. ඊගා ප්‍රසවාසය ආය නැග්ගට ආය සියුම්කට මතුවේ ඉවරයි. ඉවරනාට පස්සේ මේ හුස්ම දිහා බලනවා පේන දෙයක් නැහැ කියලා. සප්පේලා උත්තර දෙන්න පුළුවන් කෙනෙකුට යාට තීරණ පටන් අර ගන්නවා. ඇති වෙන තාක් දේවල් නැති වෙනවා. අපි මේකෙන් එක එක දේවල් අපේක්ෂා කරන නිසා නැත්නම් ඉබේ මතුවෙන දෙයට ඉබේ මතුවලා නැති වෙන්න දෙන්නේ නැතුව මේක අර එහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා ඇති කරන්න ගියොත් මේක සංකර වෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? මෙයා තමන් විශ්ීම පිටවලද සත්‍ය නැත්තම් දිනු කරනලද සත්‍ය පිළිබඳව කිසිම ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ සැක පහළ වෙනවා බය පහළ වෙනවා අසරණකම පහළ වෙනවා භාවනාවේදී අපි සක්මන් කරනකොට ටිකක් වෙනස් ඒක එතකොට විස්තර කරන්න අමාරුයි. මොකද සක්මනේ අපි යමක් කරනවනේ. පරියන්ක කියලා කියන්නේ මොනක්වත්ම කරන්නේ නැහැ කියලා කියනවා. සක්මනේ කරලා කරලා හිතනද යම් වෙලාකට යෝගාවචරයට අනායාසයෙන්ම සක්මන සිද්ධ වෙන තැනක් ආවයි කියලා. දැන් සක්මන gediye පිටින්ම කෙරෙනවා ඉබේ. ආන්නේ වෙලාවේදී මම යන්නේ. සක්මනේ නිකන් ඔරලෝසු බට්ටේ පැද්දෙන්නා වගේ වයින් කරෝ බෝනික් එක් වගේ. එහාට මෙහාට යන්න පටන් ගන්නකොට තමයි සක්මන පටන් ගත්තයි කියන්නේ. ඊට පස්සේ මේක දිහා බලන් හිටියොත් අර දීපු විධානය නිසා ඒ කොනට යනවා හැරෙනවා මේ කොනට යනවා හැරෙනවා මේක දිහා බලන හිටියොත් ඉබේ සිද්ධ වෙන ආනාපාන වගේ බලතයි හැමදාම තමන් දත්ම දින වෙලාව ඒ කෙරෙන කටයුත්ත යාන්ත්‍රිකව සිද්ධ වෙන්නේ චේතනානම් තියෙනවා තමයි නමුත් හැමදාම කරන ඒකාකාරී වැඩකට හිත දැම්මොත් ඒකත් ඉබේ කරන එකක් වගේ වෙනවා ආන්න ඒකට මොනවද දැනෙන්නේ කියලා බැලුවොත් ඒ යෝගාවචරයට අචේතනිකව සිදුවෙන දේ අවිඥානිකව සිදුවෙන දේ අසංස්කාරිකව සිදුවෙන දේ හරියටම වැඩේ වෙනකොට මම යනෑ කියලා තේරෙනවා. මම ඉන්නකම් අවුල. මම ඉන්නකම් චෝදනා. මම ඉන්නකම් සංකරතා. මේ ඕ මේ යන්ත්‍රයේ වැඩ සිදුවෙන වැඩ <clears throat> සියල්ලම මේ මම නැතුව කරන්නේ. එතකොට තමයි හරියටම වැඩේ වෙන්නේ. ඒක සාමාන්‍ය ගමේ තොටේ කියන්නේ නාකිය මැරෙන්නෙත් නැහැ ඇඳ අහක වෙන්නෙත් නැහැ. ඔය නාකියෝ ගෙවල් වලට ඉන්න ගියාම අලිම කරදරයි. මැරිච්ච දවසේ හරීම සන්තෝෂයි. තව ආප්තෝපදේශයක් තියෙනවා ආච්චි මල දවස වගේ කියන. ආච්චි මල දවසේ හරීම සන්තෝෂයි මොකද ඉවරයි නාකිච්චි. ඉන්නකම් වැඩේ අරකටත් ඇඟිලි ගන්නවා මේකටත් ඇඟිලි ගන්නවා ලුණු හොද්ද හදන්න ගියත් ඇඟිල්ල ගහලා බලනවා ලුණු තියනවාද කියලා. ඉන්නේ නැති දවසේ හරි සෝක්. හැබැයි ආච්චිලා උවට කැමති නැහැ. නාකියොත් කැමති නැහැ. මේ ඇඟිලි ගැහිල්ලේ ප්‍රශ්න නිසා මේ ෂෝක් එකට වැඩේ යනවා. ඒකට කියලා ඇඟිලි ගන්න ගියාම මොනම දෙයක්වත් කරන්න බෑ. ඒ වගේ ඒ ඒ කෙනාට හුස්ම ටිකවත් ගන්න බෑ කියනවා හුස්ම ගන්න ගියාම ගැනිනවා වගේ තේරෙනවා කියලා. ආනපන කරන්න ගියාම මේ හොස් හොස් කාලා අදින්න පටන් ගන්නවා. නයි පිපිනවා වගේ මොකද වහන කරන්න නැති වෙලා හොඳට හුස්ම ගන්නවා. භාවනා කරන ඉඳගත්ත ගම ඔන්න ඇදුම වාගේ සුවාදේ අදින්න පටන් අරගන්න. ඉතින් මේක ඉබේ වෙන්නදල බලන් ඉන්නවා නම් ලැබෙන ලාභේ තමයි මේ අපි මෙතෙක් කල සැක කරලා තියෙන්නේ. පවතින සතියක් පිළිබඳ. සැක නොකළ යුතු දෙයක් පිළිබඳව. එහෙම නැත්නම් බය නොවිය යුතුයි. මේකට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. යම් දවසක කෙනෙකුට මේ ශද්ධාව තිබිලා ශද්ධාවෙන් කුසල ඡන්දේට කියලා කියන කරබැලීමේ ආතාව පහළ වෙලා ඒකෙදි මේ වෙන වැඩේ දිහා බලන ඉන්න එකයි සතිය කියන්නේ කියලා. ඒ තමයි යථාව දර්ශනය කියලා කියන්නේ. ඇති හැටි කියලා කියන්නේ. ඒකෙදි ආ බලන්නේ එකයි කියලා දැනගත්තට පස්සේ එයාට තේරෙන විශ්වසනීයත්වයට කියන්නේ සැකේ අනිපතර කියන්නේ අධිමොක්ඛ චෛතසිකේ. එයා දන්නවා මට ඊගා චිත්තක්ෂණේ තුෂ්ම ඇවිල්ලා යයි මට බලන්න ඉන්න පුළුවන්. ඊගා උස්මත් ඇවිල්ලා යයි මට බලන්න ඉන්න පුළුවන්. තව පියවරක් තියයි මට බලහින්න පුළුවන් කියලා මේ අධිමොක්ඛය ආවට පස්සේ ඒ යෝගාවචර තේනවා අපේ ජීවිතයේ මල් හිවිහිපත් මේ මම දාන්න කියලා තමයි අනාගන තියෙන්නේ මම නැති වෙනකොට ෂෝක් එකට වැටියා ඒක තේරුම් ගත්ත දවසේ තේරෙනවා බුදුහාමුදුර අපට උගන්ලා තියෙන මේ චපමන්ත්‍රේ හැටි. අනිත් ඔක්කොම ශිල්ප જાති උගන්වනකොට, දක්ෂතා උගන්වනකොට, හැකියාවල් උගන්වනකොට බුදුහාමර පෙන්නලා දීලා තියෙනවා මේ මනුස්සකමේ ගතියක් තියෙනවා. මේ යන්ත්‍රය දාන්න උඹට වඩා. ඔය යන්ත්‍රයට වැඩි වෙන්න අරපන්. ඉඳගෙන වැඩි වෙන්න අරපන්. තක්මන් වෙනකොට වැඩි වෙන්න අරපන්. එල එදිනෙදා නිත්‍යාකාරව කරන වැඩක වෙන්න අරපන්. අන්තිමට බලනකොට යා මුළු දවසේම වැඩ ටික ඒක විශ්ීම කරන වෙලාව වෙනකොට ඔන්න යෝගාවචරය කියලා කියනවා. එතෙන්ට යනකම් අපි යම් මෙහෙවීමක් කරන්න ඕනේ. ඉතින් මේ භික්ෂුව නැත්නම් මේ භික්ෂු දේවතාව ඒ මට්ටම පැනපු නිසා සරුවචන්සේ සඳහන් කරනවා උඹ 500ක් අප්සරාවන්ගේට වට කරගෙන හිටියත් උඹ යන පාර කෙලිනවා. උඹ 500ක් අප්සරාවන් වට කරගෙන හිටියත් අබේ පාරකට බය නැත්නකට යන්න. ඕකේ සද්ද වෙන තැනක් නෑ. ওই යන්ත්‍රයේ ওই වාහනේ යම් සද්ද වෙන්නේ. රත දෙක බොහොම ධාර්මිකයි සමබරයි එළවන රියදුරත් ඒ වගේ ඒ නිසා සතිය අරසා තිනවා බයලජ්‍ය දෙක තියෙනවා. යමක් කරන්නේ නැති තාක්කල් සිද්ධ වෙන මොනම දෙයකින්වත් කෙලසෙන්නේ නැහැ. මේ කතාව අපි පසුගිය හැම දේශනාවදී වගේ මතක් කරගත්තා. මේ විදිහට මේ සම්මාදිච්චේ යම් කෙනෙකුට පෙරගමන් කරු වුණොත් එයා කවදාකවත් මේ සිද්ධ වෙන දෙයකට චෝදනා කරන්නේ සිද්ධ වෙන්නේ වෙන්න ඕනේ දේ. සිද්ධ වෙන දෙයකට පශ්චාත්තාප වෙන්නේත් නැහැ. ඒ නිසා යාට දේවල් පිළිබඳව මතුවෙන සංකල්ප සම්මා සංකප්ප බාටපත් වෙනවා. මේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. ඒ කෙනාට යම් වෙලාවක මේ සිද්ධ වෙන්න තියෙන දේවල් කර්මජ, චිත්තජ, උතුජ ආහාරජ වශයෙන් සිද්ධ වෙනවා. මේක මේක නෙවෙයි මේක වෙන්න ඕනේ කියපු ගමන් අපිට පීවිප්පයෝග දුක්ඛ, අප්පිය සම්පයෝග දුක්ඛ නානා ප්‍රකාර දේවල් වෙනවා. නමුත් සිද්ධ වෙච්ච දේ බාර ගන්න මේ කයට හොඳටම පුළුවන්. මේක පරිණාමයේදී ඒ තරම්ම පරිණාමයටපත් වෙච්ච ශරීරයක්. ඒකෙම කර්ම ශක්තිය අපි ළඟ තියෙනවට ඉදිරියට පැමිණෙන කිසිම දෙයක් දරා ගන්න බැරි කමක් නැහැ. අඩු ගන්න මේ භික්ෂුන් වහන්සේ නම සක්මන් කරගෙන ඉනකොට වැටලා මැරුණා කියන එකත් නැත්තම් පිරුණම් පෑවා කියන එකත් අපවත් නැහැ කියන එකත් බුද්ධ ජානනාථේ ඉච්ඡර මේ පශ්චාත්තාපයකට ගණන් ගන්න වෙච්චදී ඔක බාරගත්තට පස්සේ ඉවරයි. දැන් මේ කියන්නේ ඕක ඕකට ආනිසංස වශයෙන් හම්බෙච්ච මේ අප්සරාවන් 500ක්. එහෙම නැත්නම් මේ නන්දරවණයක් කවදාකවත් බාධා කරන්නේ ඒක නිසා මේ භික්ෂුව දැන් ඇවිල්ලා බුදුහාමුදුරු ඉස්සරහට කියනවා අච්චරාගණ සංගුට්ටං පිසාචකණ සේවිතං අනන්තම් මොහණං නාම යතා කතං යාත්‍රා භවිෂති කියන එහෙම චෝදනාවක්වත් කරන්න වටින්නේ නැහැ මේකේ. කාරණා කාරණා දන්නවනම් කතා කරන දෙයක් මේකේ නෑ. කතා කරන්නේ සැකේ නිසා. කතා කරන්නේ බය නිසා. කතා කරන්නේ අනිශ්චිතතාවය නිසා. නමුත් Tamangeme ඇති කරන ලද පෙර කරන ලද මේ කුසල් භාවනාවේදී පැවිදි ජීවිතේ ලද කුසල් නිසා ඔබ දැන් ඉන්නේ ආරක්ෂක තැනක කියලා බුදුරජාණන්සේ සඳහන් කරන නිසා සම්මාදිට්ඨි සම්මා සංකප්ප පිළිගැහුණා නම් සම්මා වාචා හැදෙනවා. අපි ඔය කටවටේට වැට බැඳලා ප්ලාස්ටර් ගැහුවත් වළක්වන්න බෑ. වැරදි සංකල්ප තීන තාක්කල් වැරදිจิตටි තීන තාක්කල් කතා කරනවා. ඒ නිසා කවදා හරි තීරුම් අරගත්තොත් මේ පැමිණිච්චු පැණිරහයි කියලා. සිදුවල් සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා කාට කියන්නද මේවා? කවුද මේවා කියලා පිළියම් කරලා දෙන්න පුළුවන් කෙරුම්කාරයෙක් ඉන්නේ ලෝකේ. එදාට කියන්නේ අපි එකට සිංහලෙන් කියනවා මොවින් නොබෙන ඉන්නවයි කියලා. තරහා ගන්න බෑ. නමුත් කතා නොකරන එක කාට කියන්න දීගා අහන මනුස්සයත් ඊටටදී ආතර වෙච්ච කෙනෙක්. ඒ කෙනාට තේනවා සම්මා වාචා කියන එක. ඒ කෙනා ඊට පස්සේ දන්නා මේ සම්මා වාචා නැති නිසා තමයි අපි මේ සිද්ධි පටවගන්නේ. අපි අපි කියලා පේන අහන්නේ අපිටත් වැඩිය කාලකණ්ණියකේ. අපි කියලා බෙහෙත් ගන්න අපිට වැඩිය ලෙඩෙක්ගේ. අපි කියලා කරුණු අහන්නේ අපිට වැඩිය මෝඩෙක්ගේ. අපි ආගමික උපදේශ ලබන්නේ අපිට වැඩිය දුස්සීලෙක්ගේ. හිතා ගන්න පුළුවන්ද අපිට ලැබෙයි කියලා හොයන උත්තරේ. ඊට වැඩිය පුදුදන් කියනවා උඹේ සතියෙන් උඹලඟ තියෙන ಗುಣ ටික තේරුම් ගත්තොත් කාගේ ළඟවත් ගිහිල්ලා හොයන දෙයක් නැත්තේ නෑ. එහෙමනම් මේ ලෝකේ ඉඳපායි කවුරු හරි සතුටු වෙච්ච මිනිස්සෙක් ඉවරක් කරගත්තම කවුරක් අත්තා. ඒ නිසා ඒ බුරුම් භාෂාවෙන් කියනවා නොමැරෙන වෙදෙකුත් නෑ, බොරුනෝ කියන නීතිඥයෙකුත් නෑ. ඉන්න හරියක් වෙද්දී තේරෙම මැරෙනවා. ඉතින් ඔච්චරම ජීවකලා එකෙක් හරි ජීවත් වෙන්න එපා එදිකට කෙකුටවත් නැහැ. බුදුරජාණන් වහන්සේ කිසිම නීතිඥයෙක් ඉන්නවද අහන පචනෝ කිය. නීතිඥ වෘත්ති කියන කට්ටිය දන්නවා ඇති. ඒක ලස්සන කරකොල කියන හැටි. අද කරලා නම්බලා කියන හැටි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ තමයි අපි මේ පෙරක දෝරුකම් වලට ගන්න. ඒ මොකද Tamanට තමයි විශ්වාස නැති නිසා. ඒ ඒක තියෙන කෙනා මේ මේ අපි කියන මේ දේවතා භික්ෂු දේවතාවට එයා දන්නේ බුදුචානන්සේ බණට කියනවා බෝකට බය වෙන්න එපා ඔබ දැන් ඇති කරලා තියෙන පිං වලින් කිසි දෙයක් පැටලෙන්න දෙයක් නැහැ ඔය එකක්වත් මම කරන් කියා ගන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා ඔය වචන ඉල්ලලාස් කර ගන්න එතකොට කල යුත්ත වචනේ හදාගත්ත කෙනාට කය හදනවා කියන එක ඉතාමත් පලේසි අපි අද මේ කඹරන්නේ කට වරද්දාගත්ත නිසා අපි කඹරන්නේ කට වරද්දාගත්ත නිසා ඒ මේ ඉපදුනාට පස්සේ අපි දීපු කිවිසුම්. අපි මේකට එනකොට මේ එක්කෙනෙක්වත් හම්බෙන්නේ තනාවේ නැහැ. ඒක අහම්බයක් විතරයි. දැන් අරකට බැඳිලා මේකට බැඳිලා ඉතින් කඹරන උදේ ආව. අන්දා උදේ අමුඩේ ගහගත්තාම දිකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව හම්බකෝ. මේ මගදී අර කරගත්ත කිවිසුමක් මේ. මරණ වෙලාවදී හම්බ කරපු එක එක්කත් නැහැ. ගිහිල්ලා එන්නම් කියන්නේ. ඒ වාචා කම්මන්ත දෙක යම් කිසි කෙනෙක් ප්‍රමාණය දැනගත්තොත් ඒ කෙනාට විතරයි ආජීවයේ කියලා යහපත් ජීවන රටාවක් යහපත් රැකියාවක් යහපත් බඩ රස්සාවක් කරන්න වෙන්නේ. අර වාචා කර්මන්ත වර්ධගත්ත කෙනා කොච්චරද හම්බ කරන්නේ. ගඟට ඉනි කපනවා. ඇහිදල් කූඩයක් වතුර පුරවන්න හදනවා. ඉතින් කවදාකවත් යහ ජීවන රටාවකින් හම්බ කරන්න බෑ. අසීමිත සුඛෝපභෝගීත්වයකට යනවා. Tamanට නම් පුළුවන් මේ අපකපිට ඉන්න කට්ටිය. අසීමිත පරිභෝගකත්වයට ගිහිලා සිංහල වනශිලා තියෙනවා. මේ කියන කිසිම දෙයක් මැදි පිටරටින් දේවල් වලට පුදුම ආශා කරගෙන මැරෙන්න හදන යුගයක් තියෙනවා. තව වැඩි වෙන මිසක් අඩු වෙන්නේ. ඒ නිසා අපේ ජීවන රටාව එන්නේ එන්නේ පරගැති වෙලා තියෙනවා. දේශයට ගැලපෙන්නේ නැති වෙලා තියෙනවා, ඉස්තුවට ගැලපෙන්නේ නැති වෙලා තියෙනවා, ආහාරයට ගැලපෙන්නේ නැති වෙලා තියෙනවා. ඒකට හේතුව සම්මා මිච්ඡා මිච්ඡා දිට්ඨි. මේ ටික තියෙනවා නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා මේ අපිට ලැබිලා තියෙන භෞතික සම්පත් හොඳටම ඇති අපිට යහපත් ජීවිතයක් ගත කරන්න. ඉතින් අපි ඒක සාකච්ඡා කරලා එදා මතක් කරගත්තා. එහෙම ජීවන රටාව සකස් කරගත්ත කෙනාට විතරයි දවසේ මෙච්චර වෙලාවක් මම භාවනා කරනවා. එතන මගේ හිත සුව පිණිස ගත කරනවා. මෛත්‍රී කරුණාව පිණිස ගත කරනවා. මගේ කරුණාව පිණිස ගත කරනවා කියලා Tamanට කාලය ඉතුරු වෙන්නේ ජීවන රටාව හදාගත් මනුස්සයෙක් විතරයි. අනිත් හැම මිනිස්සෙක්ම ගත කරන්නේ ඉදිනදා වැඩ ටික කරගන්න වෙලාවක් නැහැ. බණක් භාවනාවක් කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා හැමදාම කල් දමමින් කල් දමමින් ගත ඒ හේතුව මිච්ඡා ආජීවය වැරදි ජීවන රටාව. ඒ නිසා ජීවන රටාව සකස් කරගන්නවා කියලා කියන්නේ සිව්පසේ විශේෂයි පමණ දැන පාවිච්චි කරනවා ලද්ද දෙයින් සතුටු එතකොට ඕන තරම් කාලීතුරු කරන ඕනම දෙයකට කඹරන්නේ නැතුව අවශ්‍ය දේට සපුරාගත්තා. එතකොට කාලය ඉතුරු ඒ ඒ වීර්ය සම්මා වායාමයේ ඍජුව බලපානවා යෝගාවචරය දැනට කරගෙන යන අර මෙනෙහි නොකර අරමුණ පවත් ගන්න පුළුවන්. මෙනෙහි නොකර පවා ඉබේ පවතින සක්මන අනායාසයෙන් පවතින සක්මන පවා පවත් ගන්න පුළුවන්. ඉදිරියට වැඩ කරනකොටත් සෑහෙන වෙලාවක තමන්ගේ ඉරියව්ව මේකේ තියෙන්නේ කියලා දැනගෙන ඉන්න පුළුවන් කායික වේදනා තිබුණා හෝ නොතිබුණා හෝ ආන එතන ගියේ කනට ඉන් එහාට යන මේ සම්මා වායාමයේ කියන එක පුලුල් සතිය එවනත යහපත් සතිය සම්‍යක් සතිය පහල කරගන්න නම් එයාට හොඳටම තේරුම් ගන්න වෙනවා අපි කොච්චර කැස කැසපට ගහගත්තත් දවස පුරාම සතියින් ඉන්න බෑ කොච්චර කැසපට ගහගත්තත් ඒක පැය පුරාම සතියකින් බෑ. කොච්චර දඟලුවත් ඒ තමයි බලාපොරොත්තු වෙන කාලේ ශීර්ෂයක් සතියකින් ඉන්න බෑ. මොකද සතිය කියලා කියන්නේ අසතියට සාපේක්ෂක ධර්මයක්. අසතිය තියෙලා තමයි සතියට එනකොට තමයි මම සත්‍යමත් වුණා කියලා දාන්නේ. ඒක දිගටම සතියේ ඉන්නවනම් අපිට සතිය කියන එක මුලමඳ අල්ලන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් දිවි ලෝකෙට ගියාම හැමදාම පාටි. ඉතින් පාටියක් නෑ ඒතකොට. දැන් හැම වෙලාවෙම සැනකෙලි. උදේ ඉඳලා හැන්ද වෙනකන් සැනකෙලි තියෙනවා. ඉතින් සැනකෙලියක් වෙන්නේ නැහැ. කවදාටි උම්මතේ ගහලා වතුර ටික නැතුව කඳ නැතුව ගියදා තමයි ඔන්න සැනකෙලිය වටනකම තේරෙන්නේ. කවදාකවත් සැනකෙලියක ඉන්න මිනිහට සැනකෙලිය වටනකම නැහැ. එනිසා සතිය දිගටම ඉන්නවනම් එහෙම නැත්නම් පරිණාමයේ කවදා හෝ අපිට හරකෙකුට අංගෙන්නා වගේ අපිට සතිය වගේ නලලෙ උඩ ඇහක් වගේ එකක් එන්න පටන් අරගත්තොත් කවදාකවත් මේ සංසාරේ හිටින්නේ නැහැ නිවනේ හිටින්නේ නැහැ ඒ නිසා හුදුට මතක තියාගන්න සම්මා සතියේදී මේ සතිය වැට නැති වෙනවා ඒකේ ස්වභාව ධර්මයක් එහෙම නැත්නම් ඒක න්‍යාය ධර්මයක් ඕකටත් පශ්චාත්තාප වෙනවනේ මේ මගදී වැඩේට අලවවුලගත්ත මේ උපකරණය කියන සතිය හදාගත්ත මනසේ ඒක නෑ කියලා ඊට පස්සේ පශ්චාත්තාප වෙනකොට දැන් අනික් මිනිස්සු නම් අඬන්නේ පාන් නැති වුණාට ඩොලර් නැතු වුණා කියලා මේ මිනිස්සු අඬන්නේ මේ කවුරක්වත් නැති සතිය නැතුණා. ඉතින් අහල පහල මිනිස්සු කියන මූට පිස්සුනේ. මේ සතිය ඇත්තම අත්‍යවශ්‍යද නෙවෙයි මගදී අවුල ගත්තේ ඒක නැතුණා කියලා තන්න. සම්මා සතියට එනකොට අන්නේ මෝඩකන් ටික හැලෙන්න පටන් ගන්නවා මේ සතිය කියන එක අනිච්ච ධර්මයක්. මේ සතිය කියන දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක්. මම මේක කරගෙන කරගෙන ගිය නිසා මට යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන් වුණා මේ ජීවිතයේ තියෙන සකර්මක අකර්මක ભેදයක් සවිඥානික අවිඥානික ભેදයක් සසංකාරික අසංකාරික ભેදයක් මේකෙදි මේ සරුවච්චන්හන්සේ අපි හදන්න හදන්නේ සචේතනිකව කරන දේවල් ගැන විතරයි සසංකාරිකව කරන දේ විතරයි ත්‍රිවිධ ශික්ෂාව බලපාන්නේ අසංස්කාරික සිද්ධියන දේවල් කොහොමවත් නිවන් දක්ලා තියෙන්නේ ඒව පිළිබඳව පශ්චාත්තාප නොවි අසත්‍ය වුණත් කමන්නේ දැනගන්නේ කොහොඳයි කියලා ඒ සතිය අසතිය දෙක අතර තට්ටු මාරු එනකොට මේක මා විශ්ින් කරන ලද්දක් නෙවෙයි මේක චිත්ත නියාමයක්. මේක ධර්ම නියාමයක්. සතිය තියෙනකොට තියෙනවා නැතිකොට නැහැ. මේක ටික සංකර වෙන්නේ මේක සංකීර්ණ වෙන්නේ අරමුණක් ඇතුව සතිය පවත්වන වේලාව සහ අරමුණක් නැතිව සාත්වන පවත්වන සතිය කියලා පොයිටි ඉස්සර තියෙන පුංචි සූක්ෂම අභ්‍යාසයක්. උදාහරණයක් වශයෙන් කෝ සද්දයකට විදියකට ගහලා සද්දයක් ඇති කරලා ඒ සද්දේ නැති වෙන තැනට ගියාට පස්සේ සද්දේ කියන රූප ධර්මේ නැති වෙන තැනට යනකොට සද්දේ නැති වෙනකොට හුඟ දෙනෙක් හිතනවා සතිය නැති වෙනවා. එතන උත්තම උපරිම සතියක් තියෙන වෙලාව. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ තරම්ම මේ රූප ආරම්මණයට තියෙන කෑදරකම නිසා තමන් අරමුණක ආරම්භණයක් කරගෙන නැත්නම් එල්බගෙන ආලම්බණේ වෙලා සතිය පවත්නකොට ඒ සතිය පවත්වන අරමුණ ගෙවිලා ගියාම ඉසాత බැඳගෙන ආඩන. ඒ මොකද සතියයි රූපේ දෙක එකට සමාන කරලා දෙකටම කැදරකම්. ඒකට කියනවා රූප විනිබන්දේ. කයිද හරි රූපේ නැතුණා සත්‍ය පවත්වන්න පුළුවන්. එතකොට මේ යෝගාවචර දන්නවනම් රූපයක පවත්වන සත්‍යෙට වැඩිය සිල්ලක්කාරයි වටිනවා රූපේ නැති තැන. අරූපේ සත්‍ය කියලා යාට පුංචි අභ්‍යාසයක් ලැබෙනවා. සතිය ඇති වෙලාවයි සතිය නැති වෙලාවයි දෙක අතරේ ඔය කියන තරම් ඉසాత බඳ ගන්න යන්න අඬන්න දෙයක් නැහැ. මොකද ඒක න්‍යාය ධර්මයකට වැඩ කරා. ඒ නිසා යෝගාවචරය කවදා හෝ අරමුණක් රූපාරම්මණයක් ඉදිරියෙන් තියාගෙන මම භාවනා කරන්න පරියන් කිනකොට මෙන්න මේකයි කියලා අවබෝධයක් ඇති කරාට පස්සේ ආට භාවනාවේ පිටකොන්දක් හැදෙන චරිතයක් හැදෙන ඊට පස්සේ බලාගෙන ඉන්න අරමුණ ගෙවෙන්න ගෙවෙන්න භාවනා දියුණු වෙනවා ප්‍රතිපදාවේ ඉදිරියට යනවා කියන එක යෝගාවචර දාන. ඒකට අටුවාචාර්යන් වහන්සලා දෙන නිදර්ශනය තමයි ওই ගාන්ටාරට ගන්න සද්ද. ගාන්ටාරට ගැව්වට පස්සේ ඒ සද්ද ඉන්නෙන් අඩු වෙන එක වෙන්නේ. ඒ නිසා කොච්චර අඩු වෙනකම් බලන්න පුළුවන්ද කියලා බලන කෙනාට තේරෙයි ගොරෝසු සද්ද තියෙන වෙලාවට වැඩිය සද්ද සියුම් වෙනකොට සතිය වැඩි වෙනවා. සතිය සූක්ෂම අතිසූක්ෂම වෙන්න වෙන්න සතිය වැඩි වෙනවා මිසක් සතිය කැඩෙන්නේ සතිය සම්පූර්ණ සම්පූර්ණම නතර වෙලා ඇහිම තියෙනවා ඇහෙන දෙයක් නැති වෙලාවේ තමයි සතිය උපරිමයටපත් වෙන්නේ ආන් මේ දෙක කවදා හෝ හිතට වද්දාගත්ත යෝගාවචරයට තේරෙනවා යම් අරමුණක් ඇති සතිය සහ අරමුණක් නැති සතිය අතර වෙනස අඳුනාගත්ත කෙනාට තියෙනවා අරමුණ සතිය තියෙන වෙලාව සහ නැති වෙලාව කියලා සතියේ තියෙනවා අනිත්‍යතාවය. සතියේ තියෙනවා ඇතිව නැති වෙන ගතිය. සතියේ තියෙනවා විපරිණාම ගතියක්. ඒක හරිම විචිත්‍රයි. භවනා ජීවිතේ තියෙන අන්තිම විචිත්‍ර තැන තමයි මේ පණ එපා කියලා වඩන සතිපට්ඨානේ සතියත් මට රටා කියලා වැත්තකට රටා කියලා ගියාට යෝගාවචරය ශ්‍රද්ධාව කඩා ගන්න නැත්නම් ඒකට කියනවා අවෙක්කප්පදාදී තෝවන් වෙනවා කියන්නේ. නොසැලෙන සද්ධාාවක් එනවා සතිය තියෙනවත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. සතිය තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. අර හම්සු කෙනෙකුට ආර්දනා කරන්න ගියලු පාදක මහත්තයෙක්. ඊළඟ කිව්වලු ස්වාමීන් වහන්සේ 19කට දානයක් දෙන්න ඕනේ අම්මා නැති වෙලා. මම 19ම නම් ඉන්න ඔබ වහන්සේත් වඩින්න වැඩියත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. ඉතින් ආමතුරු තේරුම් අරගන්න ඕන ඇන්දෙන්ද බෙදන්නේ මිටෙන්ද බෙදන්නේ කියලා. වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. ඒ වගේ තමයි සතියේට කියනවා. උඹ හිටියත් හොඳයි. නොහිටියත් හොඳයි. හිටියත් නොහිටියත් දෙකම එකයි. ඊට පස්සේ සත්‍යයත් එක්ක නෑනේ ආය වරබන්ධනයක් මේක නැති උනායි කියලා අඬන්න දෙයක් මොකද මේ කුලියට ගත්ත සත්‍යයක් මේ තියෙන්නේ අද භාවනා ලෝකේ කී දහහක් පැවෙනවද සත්‍ය කරනවා කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේ සත්‍ය බුදුලියට හම්බෙච්ච එක සත්‍ය නිට්ටය සුඛ සුභ ආත්මයක් කියලා පටලවා ගත්තට පස්සේ කාමෙන් කරන කරදර ටික සතියෙන් කරනවා. කාමේ විතරක් නෙමෙයි සතියත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා තේරුම් ගත්තොත් ඇති කරගන්නාලාද සතිය අරමුණ ගෙවී යෑම නිසා හෝ නොපෙනී යන තැන තමයි යෝගාවචරික උප්පරීම මනස ක්‍රියාත්මක වෙන තැන. සම්පූර්ණ අවදිභාවය කියන්නේ ඔකට. සම්පූර්ණ අප්‍රමාදී කියන්නේ ඒක හැම වෙලාවෙම අකරතැබ්බයක්. ඒක හැම වෙලාවෙම අහම්බයක්. යෝගාචර කොච්චරක් ක්ලාස් වල යන්න ඕනේද? ඒ අහම්බේ Tamange පැත්තට හරව ගන්න. සම්ප්‍රදාන කුල කිසිම කෙනෙකුට යන්න බෑ. සදාචාරවාදී කිසිම කෙනෙකුට යන්න බෑ. මූලධර්මවාදී කිසිම කෙනෙකුට යන්න බෑ. ඒගොල්ලෝ අත්කීලමතාන යෝගයට අහුවෙලා මේකම වර දඬුවමක් කරගෙන පශ්චාත්තාප වෙවි ඉන්නවා. ඒ නිසා පඤ්ඤාවත්ත සාය ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා ਸਰවචන්සේ දේශනා කරන ප්‍රඥාවන්තයටයි තියෙන දැනටමත් තියෙනවා මේක. නමුත් මේ හොඳට අහනවා නමුත් ඇහෙන්නේ නැති වෙලාවේ පවතින සතිය යෝගාචර අඳුරන්නේ. අරමුණ ගෙවෙනකන් ඉඳලා අරමුණ ගෙවුනට පස්සේ සතිය අරමුණේ තියෙන සතියට වඩා හොඳ එකක් කියලා විතර කරන්න කමඨාන් සුද්ධ කරනවා විතර කරන්න පුළුවන් දවසේ එනකන් යෝගාචරයට මේ භාවනාවත් කටුකොහලක් වඩපත් භාවනාවලුත් විඳවන. ඉතින් හැබැයි මේක වෙලා තියෙන මේකයි. ඒ වැරදි වැරදි හරි ඒ විඳවිල්ලෙන් අර ගොඩ එන තනක් නෑ අපිට. ඒ නිසා මේක ටිකක් ගැඹුරු අභ්‍යාසයක්. ආධුනිකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පරතරම් ගැඹුරුයි. නමුත් ඒක සැලසුම් කරලා දෙන්නේ මේ විදියට හෙට්ටු කර කර ඉන්න එක්කනාට භාවනා නොකරන එක්කනාට වැඩිය මේ කියන බණ ටිකක් තේරෙනවා. අර තේරෙනවා මෙන්න මෙතනින් තමයි කැටේ මල පණින්නේ දිහා මාරු වෙන්නේ මම ඊට පස්සේ අනිත් දවසේ මෙතෙක් කල් චෝදනා කරපු තැන භාවනා කැඩුනයි කියන තැන සැකේන තැන අනිශ්චිත තැන බය වෙන තැන හුද්දටම මනස ක්‍රියාත්මක වෙන තැනයි කියලා හිතාගෙන එනත හුද්දටම අවදියේ තියෙන තැනයි කියලා හිතාගෙන හුද්දටම අප්‍රමාද තැනයි කියලා හිතාගෙන ඒකට ලකුණු කපා ගන්න නැතු ඒකට අවදි වෙන්න උත්සාහ කළොත් ඒ යෝගාවචරයට පුත්‍රජානනාංශික ධර්මයේ ධර්ම දැකීමෙන් බුදුහාමුදුරුව දැනගන්නත් පුළුවන්. මම මෙතෙක් කල මේ වේ කමටහන හරියට විස්තර කරගන්න බැරුව තේරුම් කරගන්න බැරුව කොච්චරක් වලිගයල්ලන්න කරකින බල්ලෙක් වගේ එක තැන කරකිලා තියනවාද කියලා තේරෙනවා. ඒ නිසා මේ භික්ෂුව පෙර ආත්මෙදී වඩන ලද සතිය නිසා මේ ලැබිච්ච ආනිසංශය දුක කර පෙරලගත්ත කෙනෙක්. අක්ෂරාවන් ලැබීම සහ නන්දනවණේ ලැබීම පිසාච ගණ සේවිතං මෝහණයක් කියලා කිව්වේ. සරුවචනද කියනවා නෑ නෑ භාවනා කරපු එකනට වහ දුන්නට වහ වහ වෙන්නේ නෑ. ගින්දර දුන්නට පිච්චෙන්නේ නෑ. තත්තං වා විසං වා අග්ගින් වා කමති කියලා කියනවා. ගින්නක්වත් රසක්වත් පිහියක්වත් ඒ මනසට වදින්නේ නෑ. අනිත ඔක්කොම වදිනවා. වදින්නේ නෑ. මේ හිත වට්ටගත්තොත් තමයි වදින්නේ. හැබැයි යෝගාවචරය ඒක දන්නේ. යෝගාවචර ගාව එක තියෙනවා දන්නේ. ඒ නිසා වැදෙනවා කියලා හිතුනොත් වදිනවා. ඒ සිංහ බාහුට සිංහ මේ සිංහයාට සිංහ බාහු ගිහිල්ල ඊතලෙන් විදිනවා. ඒ අර සිංහයා සිංහ බාහු පිළිබඳව පුත්‍ර ප්‍රේමේ තියෙන තාක්කල් ඊතලේ වදින්නේ නැහැ. ජන කතාව. පළවෙනි සැරේ තියෙනවා වදින්නේ නැහැ. දෙක තියෙනවා වදින. තුන්වෙනි සැරේ මුට තරහ යනවා. මේක මේ සීමාවක් නැතුව පයින් තරහා ගිය ගමන් හිතලේ වදින. එතකම වදින. නිසා භාවනා කරන කෙනා බුදුන් අදා ගන්න. භාවනා කරන කෙනා ධර්මය අදා ගන්න. භාවනා කරන කෙනා සංඝය අදා ගන්න. භාවනා කරන තමන් අදා ගන්න. අදහන කියන්නේ මොනවා වුණත් ඒ මැත්තේ මැරණ එක හොඳයි මේ ධනින් වැටි ජීවත් වෙනට වැඩිය හිටගෙන මැරණ එක හොඳයි කියලා ජීවිපී කාරෝ නෙවෙයි කිව්වේ බුදුහාමුදුරුවෝ කිව්වේ. අපි දවසට යනකොට පෙර දිනේ පාරම පුරා ගහලා තිනවා JVP පෝස්ටර්. දැනින් ඇටි ජීවත් වෙනාට වඩා හිටගෙන විමුක්තිය හොඳයි කිය. බුදුජානනාංශගේ වචන මේ. අද භාවනා කරන අයට තියෙන තමන්ගේම භාවනා පිළිබඳ සැකේ එකට එකක් සුත්තමේ ඥානෙ මදිකම දෙක චින්තාමේ වශයෙන් මේක කමඨාන සුද්ධ වෙලා නැහැ. තුන ලාවට තිබුණත් ඒක බහුලීගත වෙලා නැහැ. මේක බහුලීගත කෙරුවට පස්සේ මේ අලුතෙන් හම්බෙන දෙයක් නෙවෙයි මම මේ මතක් කරන්නේ දැන්නමත් තමයි ළඟ තියෙන මේ ධර්ම ඉස්මතු වෙලා තමන්ට අහුවරණක් පිළිසරණක් වෙන්න තමන්ගේම භාවනාව ඇර වෙන දෙවන්නේක් ඇවිල්ලා අපිට නත්තල් පප්පරයට ඇවිල්ලා මේසෙකට සෙල්ලම්බඩු දාලා වගේ බුදුහාමුදුර ඇවිල්ලා අපිට උදව් කරයි කියලා හිතන්න යන්න එපා. එහෙම එකක් මේකේ නෑ. කරගෙන යන වැඩේම වඩා විශ්වාසයෙන් කරගෙන යනකොට මේ ලැබිලා තියෙන කරදර වාසිය ධරව ගැනීම නැත්තම් ඕකට එක පැත්තකින් කියන්න පුළුවන් මේ කර්ම ශක්ති ගෙවම් කරන ක්‍රමයක්. මේක පිසාචෙක් කියලා හිතුවනම් නන්දනවනේ මෝහණයක් කියලා හිතුවනම් කර්මයක් වෙනවා. ඒ කර්මය ගෙවම් කරලා ඒක තුළ තියෙන හැංගිවිච්ච සුභාශිංසනේ මතකල දෙන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් මේ භික්ෂු දේවතාවට පිළිසිද්ධ වෙන්න වෙන්න අපි තේරුම් අරගත්තොත් යම් දවසක අපි යහ ජීවන රටාවට આવොත් විතරක් අපිට වැඩ කරන්න කාලය ඉතුරු වෙයි. වීරිය ඉතුරු වෙයි නැත්නම් කඹරන. ඒ වීරිය සතියට ආයෝජනය කරන්න. නැත්නම් සතිය පිටවන සතිපට්ඨානට ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයෝජනය කරන පස්සේ සතිය සතිය විශ්ි විනාශ කරනවා. එදා තමයි සතිය විමුක්තිය ලබනවා. කියන්නේ නිසා එතික් පිටික් හම්බෙලා තියෙන සතිය විනාශ වෙලා තියෙනවනම් යාර ඉස්සරහට එන තියෙන සුබ මංගල ගමනක පෙර නිමිත්තක් සතියට කියන්නේ ඔබ නිකන් උපකරණයක් විතර නිවන නෙවෙයි. ඔබ ඉන්නකොට ඉන්න බව දන්නවා නැතිකොට නැති බව දන්නවා කියලා දැනගත්තා නම් ඒකට සාමාන්‍ය සතිය කෙනෙකුට පුළුල් සතිය කියලා කියනවා. සම්මා සතිය කියනවා. ඉතින් මේ මේ දේශනාවලියට මෙතෙක් කල සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ඒ තම තමන් වඩ아가න තියෙන සතියම සතියට ආධාර කරගෙන සම්මා සතිය දක්වා මෙහෙවා ගන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් සම්මා දිට්ඨි පුරේජවන් කියන ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා